කී කතාවක කෙලවර පිටිමට වාරුන ඔබ ගන්න වාඩුන කමර සිනගලන සරසති සංකාව කිරි වෙලන ගඟ වෙද ගලු බලමදිය සක්මන් පාවනාවකි තරගෙන සරමට සරණ විලදීත ගැවුදුකට දරුව එක ප්‍රාර්ථනාවකි කාන්තාර මැද වරසව උමින මේ වස්සනන්ද මුදුරනාය යාවි ඉල්ලන්න ඇති විහාර වැඳගෙන ඉරාගෙන ගියරුව මාරම්බරි අසනිය වාවන්න මට කියා දීපු මරසේනාවකි කේදාවකි මේලාව වයුතේවාව ඔබ සංචාරණී අරමට සොය රුදු මෙදුරු ඇදුමයි මාර ශාකාවේ මවුන් ගෞරවල නිදාවිල් නමනුකුල කිරි පැන හිරට වදී උඹේ නම ගිනි ගත හතර බල ගැවුත්ත දුරුතුමා සඳනු මෙවත මැදි වඩි මට සරසන පවඩේල මහමග පස සලමට වදන සරිංගව නාවරගේ පුර පසල ඔස්සක දකින්න කලින් මගේ සෝන් කොත නයිමල මගේ වෙන ප්‍රමදට හේතුව මන්ද වරට මයිමාර කොයින්ද. කරවත්ත සරුයිමයි මාරග මැත්තෙන් පීතුුණ ඇතනි වුණ මගේ ඇසි පියවුණ ඔබ අතරුණ මම්මග රැක්ක නැවතුම වැසල හේදිල ගිහිල්ල ඇතතිම සිරියව අතුරු දහන් වෙල ලස්සනාටි පරෝසිට කැලෙම වෙල ඔබ තැරිලගේ කිය නීතුම මැත්තෙන් ගීතයක් වගේ සෝමතිලක ජයමහගේ තුත්තිරිමල් පොකුර දරම් පෙර නිමිත්ත උච්චයි අනුප්‍රාස රසේ ඉරිගිරි ගිරි තලොත් පොළොව එදා දෙමෝදර හන්දියේ කෑ ගහලා කිව්ව සංචරණි ඇහෙනවද කවරවල කඳ මැද මෙයි මාර ප්‍රසංගේ